ධර්මානුශාසනාව අද දේශකයාණන් වහන්සේ පොල්ගස්සෝ විට දික්හේන විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති විනයාචාර්ය පූජ්‍යපාද මීතලාවේ විනීත ස්වාමීන්ද්‍රණන් වහන්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නිච්ඡං උත්‍රත්ත මිදං චිත්තං නිච්ඡං උම්බිග්ග මිදං මනෝ අනුප්පන්නේසු කිච්චේසු වතෝ uppattitīsu ca සචේ අත්ති අනුත්‍රත්තං ධම්මේ අක්කාහි පුච්චිතු නාඤ්ඤත්‍ර බොද්ධංගා තපසා නාඤ්ඤත්‍ර ඉන්දිය සංවරා නාඤ්ඤත්‍ර සම්බනිස්සංගා සොත්තිං පස්සාමි පානිනං තී සද්ධාවන්ත කාර්නික පින්නත්නි මේ අවස්ථාවේ පින්නතුන් සූදානම් වෙන්නේ මහා කාර්නික බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා වෙත පතලා වූ මහා කරුණාවෙන් දේශනා කරන්ට ඉදුණ වටිනා ශ්‍රී ධර්මයක් ශ්‍රවණය කරන්නටයි සරුවඥන් වහන්සේලාගේ පහළවීම මිනිස්යන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට තිරිසන් අපාදී සියලුම සත්වයන්ට වැඩදායක දෙයක් පින්නත්. පිනතුන් අහලා තියෙනවානේ අපේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මව් කුස පිළිඳ ගන්න අවස්ථාවේදීම දෙතිසක් පෙර නිමිති පහළ වුණා. උපතින් අන්ධයන්ට ඇස් පේන්න පටන් ගත්තා ඇස් කන් ඇහෙන්නේ නැති අයට ඇහෙන්න පටන් ගත්තා යන්න බැරි මිනිස්සුන්ට යන්න පුළුවන් වුණා ඔය බලන්ට බුදු පියාණන් වහන්සේගේ පහළවීම නිසා ඒ මොහොතේ තා බුදුුනේ නැහැ ඒ වුණත් උන්වහන්සේගේ මේ ලෝකේ පහළ වීම නිසාම විශේෂ සිද්ධියක් බව පෙන්වු කරනවා. එවැනි තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා බුදු වෙලා ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීම කොයිතරම් ලෝකයාට වැඩදායක අර්ථදායක වෙයිද? ඉන්නත්නි මේ ලෝකේ සාත්‍රුවරු අපි ਸਰුවඥයි සියල්ල දැනගත්තා කියලා සත්‍ය දේශනා කරනවා කියන පිරිසක් ප්‍රතිඥා කරගෙන හිටියා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වුණ කාලේ ඔවුන් වෙත නාසයටන් අවස්ථාල වැඩම කළා. එහෙම නැත්නම් එවැනි ශාත්‍රු වරු ශාත්‍රු ශිෂ්‍යෝ අපේ භාගතුන් වහන්සේ වෙත පැමිණලා ඒ ඒ ශාත්‍රුන්ගේ අදහස් ප්‍රකාශ කළාම උනාසිතා පහසුවෙන් ඒවා ඛණ්ඩණය කරා. ඛණ්ඩණය කරලා ඔවුන්ගේ අදහස් නිෂ්ඵල බව පෙන්눔 කරන්ට යෙදුනා. සුන්දරී කියන නන්දියේ දාතර තුන් වතාවක් ස්නානය කරලා පව් හෝදන බ්‍රාහමණෙක් හිටියා. මේ බමුණා වෙත උනාස වැඩම කළ බමුණ මොකද කරන්නේ? ස්වාමීන් මම මේ පව් හෝදනවා. ඔබ දන්නවා දැන් මෙච්චර පව් හේදුනා කියන්නේ. එහෙමනම් පින් හේදුනාද? එහෙම නැත්නම් මේ ජලයේ වාසය කරන මස් කසපු ආදීන්ගේ පෙර කර්මයන් හේදියන්ට ඇති නේද? ওই විදිහේ පින්නත් ඉතා සරල කාරණා ඉදිරිපත් කරනකොට මොවුන්ට තේරුණා අපේ ශාස්ත්‍රවරයාගේ ධර්මයේ වැරදි. අන්න ওই වගේ බුදු පියාණන් වහන්සේ පහළ වෙලා නියමාකාරයෙන් ප්‍රත්‍යක්ෂ කරග ධර්මයන් දේශනා කළ අහපු බොහෝ දෙනෙක් දුකෙන් අත මිදුණා නියම ධර්මාර්ගයක් සොයාගන්න ඉදුණා. එනිසා අපේ බෞද්ධ ජනතාව විශේෂයෙන් සරුවත්යන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. ඇති කරගන්නවා කියන්නේ උන්වහන්සේගේ මහා ගුණත්ත්වය නිසා. ඊළඟට උන්වහන්සේගේ ධර්මයේ පිළිබඳ සාරිපුත්ත මෞද්ගල්‍යානාදී මහරහතන් වහන්සේලා උන්වහන්සේලාගෙන් පැවතගෙන සංඝ රත්නයේ කියන ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. මේ ශ්‍රද්ධාව කියන ගුණාංගය බෞද්ධ අබෞද්ධ ජීවිතයකට ಗುಣ පුරා ගන්නට හේතු වෙන ධර්මතාවයක්. විශ්වාස ඇදහිීමට භක්තියට පත්වීමෙන් තමයි පුද්ගලයාගේ හිත මුරුදු මොලොක් බවට පත් වෙන්නේ. ගත්ත මත දුරු කරගන්න පුළුවන්. එනිසා වෙන තථාගත ධර්මයක් ලැබීම ලොකු භාග්යක් කොට අපේ ලංකා වාසී පමණක් නේ ලෝක බෞද්ධ ජනතාව පිළිගන්නවා. පින්නත්නේ අද ධර්ම දේශනාව සඳහා සාතුරුන් වහන්සේගේ මහා ගුණන් තත්ත්වයේ පැහැදිලි කරන සූත්‍රයක් අපේ මාතෘකා කරන්ට යෙදුනේ. මේ කියන්නේ අපි හිතනවා දෙවියෝ මහේසාක්‍යයි. මහේසාක්‍යකම තියෙන තමයි. නැත්තේ නෑ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේට තරම් මහේසාක්‍යයක් කොහෙන්ද පින්නේ නැත්නම්. දෙවියන්ටත් ඇති වෙන ප්‍රශ්න ගැටලු අසහනකාරී තත්ත්වයන් බුදුරජාන් වහන්සේ වෙත පැමිණලා කියලා ඊට පිළිසරණක් හොයාගත් අවස්ථා බොහෝමයි. එවැනි සූත්‍රයක් තමයි අපි මේ මාතෘකා තබා ගත්තේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සඳහන් සුබ්‍රහ්ම කියන සූත්‍රයයි. සුබ්‍රහ්ම කියන්නේ දීපුත්‍රයාගේ නමක්. මේ දීපුත්‍රයා මහේසාක කෙනෙක්. තවතිසාවැසි දෙවියන්ට අයිති කෙනෙක්. දිවි ලෝක හයක් තියෙනවානේ. චාතුරු මහරජගේ තාවතෙන්සේ යාමේ තුසිතේ නිම්මාරති පරිනිම්මිත වසවත්ති. දිව්‍ය ලෝක 6න් දෙවන්න තමයි තවුසා දිව්‍ය ලෝකේ. සක්‍ර දේවයන් දත් මෙහි වාසය කරන්නේ. සුබ්‍රහ්ම කියනා දීපුත්‍රයාට පරිවාර පිරිස 1000ක් හිටියා. මේ 1000ක් දෙවගණන් සමග දීපුත්‍රයා මල් උයනකට ගියා. දෙවියන්ගේ තියනවා පින්නත් මේ විනෝදකාමී දේවල්. දීපුත්‍රයා තමන්ගේ පිරිසත් සමග දිවි මල්ලු වෙනකට ගිහිල්ලා ඇතම් දෙවගණන් මල් වෘක්ෂ වලට නැගලා මල් නෙලනවා. ගිහි කියනවා. ඒ වගේම තවත් දෙවගණන් 500ක් මේ මල් මාලා පළඳා ගන්නවා මල් ගොතනවා දීපුත්‍රයාට පළඳිනවා සාමාන්‍යයෙන් අපි හිතනවා කියනවා පිනතුන් අහලා තියෙනවා දෙවියන්ට යමක් හිතුනාම අතටපත් වෙනවා ගන්ට කඩන්ට උත්සාහවත් වෙන්න ඕනේ නැහැ කියලා. ඒක ඇත්තයි. මෙතන ක්‍රීඩා විනෝදේ පිණිසයි මල් නෙලින් ගෙටින් ආදී සිදු කළේ. පින්නැති මෙන්න මේ කියන මල් ක්‍රීඩා වේදන අතර මල් කැඩූ දෙවගණන් 500ක්නේ. ඒ අයගේ වැඩ ඔක්කොම නැවතුණා. මල් නෙලීම නැවතුණා. ටික වෙලාවකම බැලුවා දීපුත්‍ය මොකද උනේ මේ පිරිසට? මේගොල්ලෝ නැහැ පේන්න. දෙවියන්ට තියෙනවා දිව්‍ය නෙත. දිව්‍ය ඇස කියලා තියෙන දිබ්බ චක්කු ඥානය කියලා. ඒක ශාසනය පෙන්වුම් කරනවා. සරුවත්යන් වහන්සේ දේශනා කළ භාවනා පිළිවෙත් දිනු කරලා පංච නීවන් යටපත් කරලා ඥානාංග හතර උපදවාගෙන 이르දිවිද ඥාන වශයෙන් දිබ්බ චක්කු ඥානෙ ලබා ගන්නවා යෝගීන් විසුණු වහන්සේලා. ඒ දිබ්බ චක්කු ඥානය නෙවෙයි දෙවියන්ට උපතින්ම ලැබෙනවා දිවසක්. බොහෝ දුර ඒවා දකින්න පුළුවන්. බොහෝ දුර තියෙන සද්ද අහන්න පුළුවන් දිබ්බ සෝත ඥානයක් ලැබෙනවා. ඒක පිනෙන් ලැබෙන්නේ පින් නැති. පෙර කලා වූ සුචරිත කුසලයක විපාක වශයෙන් ලැබෙන්නේ. මේදී සුබ්‍රහ්ම දීපුත්‍රයාත් තමන්ගේ 500ක් වූ පිරිසට මොකද වුනේ කියලා දිවස යොමු කරලා බැලුවා. ඒ බලනකොට පින්නත් නේ උපච්ඡේදක කර්මයක් ඇවිල්ලා මේ 500ක් දෙන අපායි ඉපදිලා නැහැ. දැන් මේ ජීව සම්පත් වින්දනය කළා, ගායනා කළා, බොහොම සතුටෙන් හිටියා. සුළු වේලාවකින් පින්නත් නේ අපායි වැටිලා මහා ගිනි කඳකට වෙලිලා පිච්චි පිච්චි ඉන්නවා. එහෙම දකින දීපුත්‍රයාට සතුටක් වෙන්නේ නැහැ නේ පින්නත්. හරීම දුකක් ආවා. අනේ මං සතුටු කළ පිරිස නේද? මට මල් මාලා පළඳපු මල් නිලා පිරිස නේද මේ උනේ? ඒ Tamanට කළ උදව් උපකාර මතක් වෙනවා ඕන් දැන් අපායේ පැහැෙනවා. වඩාත් මේ දුක ඇති වුණා. ඒ බලකොට ඒ දුක මිදින්නා වූ පිරිස දැකලා හිතනවා මේක අපිටත් සිදු වෙයිද? තමන් ගැනත් අනිත් පිරිස ගැනත් මේ දීපුත්‍ය හිතුවා. තමන්ගේ ඒ කර්මයන් ගැන ඊළඟ ජීවිතේට මොකද වෙන්නේ කියලා බලන්න ආව සුබ්‍රාහ්මදී පුත්‍රයාට පේනවා හත් දවසක් ඇතුළත සමාත් අනිත් පිරිසක් මේ වගේ මැරිලා ගිහින් අපාය උපදිනවා බලන්න පින්නත් මේ දීපුත්‍රයාට දැන් පේනවා අපාය උපදින බව තමාත් පිරිසක් මේ වෙලාව කෙනෙකුට දරා ගන්න බෑනේ හිටපු පිරිසත් අපායි වැටිලා තමාටත් තමන්ගේ පිරිසටත් අපායන්ට වෙනවා. මේක හරීම දුකක් ඇති වුණා. මේ දුකක් ඇති වුණාන් පස්සේ දීපුත්‍රා හිතනවා දැන් මේ දුක නැති කරගන්නේ කොහොමද? සක්‍රදේවේන්ද්‍රයා ගියා ළඟට ගියාට හරියන්නේ තවත් ඔය ඊසාන පජාපති ආදී දෙවියන් අතරට ගියාට හරියන්නේ සතරවරන් දෙවියන් ළඟට ගියාත් හරියන්නේ නැහැ. එකම පිහිට ඇති උත්මයා තමයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ළඟට එන්න හිතුවා. මේ දීපුත්‍රයාට ඇති වුණ දුක මොකද්ද පින්නත්නි? පියේහි විප්‍රයෝගෝ දුක්ඛෝ කියන බණපදයට අනුව බුදුරජාණන් වහන්සේ වදාලානේ දුක්ඛාරිය සත්‍ය පෙන්눔 කරන තැන පියේහි විප්‍රයෝගෝ දුක්ඛෝ තමන් එක්ක ජීවත් වෙන ප්‍රිය මනා පුද්ගලයන්ගෙන් වෙන්වීම ලෝක සත්‍යයටම තියෙන දුකක්. එහෙමනම් මේ වනපදේ හැටියට මිනිස්යන්ට පමණක් නෙවෙයි දෙවියන්ටත් ඒ දුක ඇතිනව පැහැදිලි වෙනවා නේද පින්නත්. අනේනිසයි සුබ්‍රහ්ම දිවි පුත්‍රයාට ඒ වෙලාවේ දරාගන්න බැරි දුකක් ආවේ. එකක් තමයි ක්ලේශ දුක් විඳින එක අනිත් එක තමාටත් අපායන්ට වෙනවා. ඒක වඩා දුකක්. ඒ නිසා මේ දුක දෙගුණ තෙගුණ වෙලාව. හිතුවේ බුදුරජාණන් වහන්සේ ළඟට යන්ටයි. දෙවියන්ගේ සිරිතක් තමයි සරුවඥන් වහන්සේ ළඟට උන්වහන්සේ කොහේ හිටියත් යන්නේ මධ්‍යම රාත්‍රියේ. හේතුව උදේ කාලේ, සවස් කාලේ එහෙම නැත්නම් ප්‍රථම යාම ආදී යාම මිනිස්යන් වෙනුවෙන් වික්ෂු වික්ෂුණීන් උපාසක උපාසිකාවන් වශයෙන් වෙන් වෙච්ච කාලයක්. දෙවියෝ බ්‍රහ්මයෝ යන්නේ රමන්දිම රාත්‍රී කාලේ. දෙවියන්ට අයිති નિયમિત වේලාවට ගියා. අනිත් දෙවගණන් 500ක් සමග. ලීලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා තමන්ගේ දුක් ගැනවිල්ල කියා සිටියා. ඒ තමාගේ දුක් ගැනවිල්ල කියාපු ගාථාව තමයි මාතෘකාවේ තබා ගත්තේ. නිච්ඡං උත්‍රත්ත මිදං චිත්තං නිච්ඡං උබ්බිග්ග මිදං මනෝ අනුප්පන්නේසු කිච්චේසු අතෝ uppatti සුච සතේ අත්ති අනුත්‍රත්තං තං මේ අක්කාහි පුච්චිතෝ උන තමන්ගේ දුක මේ ගාථාවේ තේරුම අපි සැලකුවොත් නිච්ඡං උත්‍රත්ත මිදං චිත්තං නිච්ඡං උබ්බිග්ග මිදං මනෝ මේ ගාථා පෙළේ සඳහන් වෙනවා නිච්ඡං නිරන්තරයෙන් මනෝ චිත්තං කියලා දෙපොලක සඳහන් වුණා. මනස කීවත් හිත කීවත් පින්නත්නි එකයි. ඒ නිසා තමන්ගේ හිතට ඇති වුණා වූ දුක තමයි උබ්බිග්ග මිදං මනෝ. මගේ හිත උද්වේගයටපත් වෙනවා. බයටපත් වෙනවා, තැති ගැනීමටපත් වෙනවා කියන එකයි මේ පද දෙකෙන් පෙන්눔 කරේ. සුදී පුත්‍යා කියා සිටියේ ස්වාමීනි මගේ හිත නිරන්තරයෙන් බයටපත් වෙනවා, තැති ගැනීමටපත් වෙනවා. අර අපායේ උපන් පිරිස දකිනකොට හරි බියක් ඇති වෙනවා. තමාගේ මරණය ඒ වගේ Tamanටත් දුක් විඳින්න හිතු වෙනකොට දකිනකොට බියටපත් වෙනවා. මෙතන පින්න දිවි පුත්‍රයාටත් මේ දුක්ඛ ලක්ෂණය එන හැටි. මෙතන තියෙන්නේ මානසික දුක්ඛයක්. හැබැයි ලෝකේ උපන් කාලේ ඉඳලා නෙවෙයි මේ. අර දිව්‍ය පිරිස චුත වෙලා අපායි උපන් වෙලාවේ ඉඳලා ඇති වෙච්ච දුකයි. එනිසා මානසික දුක්ඛය කියන එක දෙවියන්ටත් පොදු බව මේ කාරණාවෙන් ඔප්පු වෙනවා පැහැදිලි වෙනවා. එහෙම ප්‍රකාශ කර දෙවියා දැන් ඊට මගක් එපායේ තමන් බේරෙන්න ගැලවෙන්න මගක් ඒක තමයි යහන්නේ අනුප්පන්නේසු කිච්චේසු අතෝ uppatti තීසුච සචේ යත්ති අනුත්‍රත්නම් තම්මේ අක්කායි පුච්චිතෝ මෙතන සඳහන් කරනවා අනුප්පන්නේසු කිච්චේසු කිච්චේසු කියන්නේ වැඩ අතුරෙහි නූපන් වැඩ අතුරෙහි අතෝ uppatti තීසුච නැත මත්තේ එන්නා වූ කාරණාගෙන මේ කියන්නේ පින්නත්නේ උපන්නා වූ අවස්ථාවේ දුකත් මතු ඇතිවෙනා වූ දුකත් ඒක අපි මේ විදිහට තෝරාගත්තොත් දැන් උපන්නා වූ දුක තමයි අර 500ක් දෙවගණන් අපායේ වැටලා දුක් විඳිනවා දකින්නකොට වර්තමාන වශයෙන් දුක ඇති වෙනවා ඊළඟට අතු උප්පත්ති තීසුචය කියව අනාගතෙන් තමාටත් පිරිසටත් අපායන්ට වෙනවා ඒක මතක් වෙනකොට වඩා දුක ඇති වෙනවා. මෙන්න මේ කාරණා මතක් කරමින් ස්වාමීනි උපන්නා වූ දුකත් අනාගතයේ ලැබෙන්නා වූ දුකත් මට තියෙනවා. මේකේ මට බේරෙන්න බෑ. සචේ යත්ති අනුත්‍රත්නම් තම්මේ අක්කාහි පුච්චිතෝ. සචේ අනුත්‍රත්නම් අත්ති. ස්වාමින් තැති නොගන්න යම් ධර්මයක් තියෙනවා නම් සම්මේ අක්කායි පුච්චිතෝ විචාරලද මට දේශනා කරන සේක්වා කියන එකයි. දැන් කාරණා පින්තුන් පැහැදිලි දෙවියාටත් ඇතිවෙන දුක සම්බන්ධයි. ඔය අවස්ථාවේ සරුවඥන් වහන්සේ බැලුවා මේ දීපුත්‍රයා පෙර පින් කරපු කෙනෙක්. දේවත්වයට ගියත් හොඳ පින් කරලානේ. ඒ වුණාට අර බිය තැති ගැනීම වලින් යුක්තයි. හේතුව මගපල් ලබන නැහැ. ඒ නිසා උන්වහන්සේ දී පුත්‍යා සංසාරේ මනුෂ්‍ය ජාතිවල භාවනා කරලා තියෙනවා. ඉන්ද්‍රිය සංවර ආදී සිල් ගුණ පුරලා තියෙනවා. නිවන් දකින්න පුළුවන් ඇති කෙනෙක්. මෙන්න බලන්න පින් නැති බුදුරජාණන් වහන්සේලා දකින්න හැටි. දෙවියාගේ වුණත් පින් ඇති බව දකින්න. මේ දකින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේට තියෙනවානේ දිබ්බ චක්කු ඥානේ ඒ දිබ්බචක්කු ඥානය දෙවියන්ගේ එකක් වගේ සාමාන්‍ය නෙවෙයි. අනන්ත පරිමාණ සක්වල ඉන්නා වූ සත්‍යයන් පිළිම දකින්න පුළුවන් දිබ්බචක්කු ඥානය. ඒ සත්‍යයන්ගේ సంతානෙ දකින්න පුළුවන්. එපමණක් නෙවෙයි ඒ సంతානේ පින්පව් කුසල කුසල කර්මයන් අඩු වැඩි දක්නා නුවණක් දකින්න පුළුවන් තියෙනවා. ඒකට පින් නැත්නම් කියන්නේ යථා කම්මූපක ඥානය. අර දිබ්බචක්කු ඥානෙ ලැබූ උතුමන්ට විශේෂයෙන් බුදුරජාණන් වහන්සේට ඉතා පැහැදිලි තියෙනවා. යථා කම්මූපක ඥානය. කර්මාරූපව සත්‍යං උපදින බව දන්නා නුවණ. දැන් සරුවත්යන් වහන්සේ මේ සුබ්‍රහ්ම දීපුත්‍යා පිළිබඳ දකින්නේ බලන්නේ මහු පෙර පිංකල කෙනෙක්ද කියලා බැලුවා. පිංකලා තියෙනවා. විග්‍රහ කරලා අයින් කරලා තමන් යම් හොඳ ක්‍රියාවක වැඩයක යෙදෙනවා නම් ඒක තපසක් කියලා පෙන්වුම් කරනවා. ඉන්ද්‍රිය සංවරය කියනකොට අපි කවුරුත් දන්නවා සතර සංවර සීලේ ප්‍රාත්මෝක් සංවර සීලේ ඉන්ද්‍රිය සංවර සීලේ ප්‍රත්‍යසන්නිසිර සීලේ ආජීව පාරිශුද්ධ සීලේ කියන හතරයි. ඒ ළඟට අවසාන කාරණා තමයි නාඤ්‍යත්‍ර සබ්බ නිස්සග්ගා දී පුත්‍රය ඔය ඔක්කොම ගැනම අමතක කරන්න ඔක්කොම අත්හරින්න ඔබට හරි සැනසෙල්ලක් වෙනවා මේකයි අවසාන දේශනා කළේ පින්නති මෙහිදී දැන් අපි බලන්න බොජ්ජංග අපේ බෞද්ධ ජනතා බොජ්ජංග පිළිබඳ බොහෝ දුරට ආවෝදයක් තියෙනවා ඒ බොජ්ජංග හතක් බව අපි අහලා තියෙනවා පොතපතෙන් තේරුම් ගන්න තියෙනවා මේවා බෞද්ධ ජීවිතයකින් දියුණු කළ යුතුයි කියලා අපි තේරුම් ගන්න තියෙනවා. ඒ බොජ්ජංග ධර්මයක් තියෙන්නේ පින්නත්නි අපේ හිතේමයි. මිනිස්යාගේ තියෙනවා කුසල පාක්ෂික චෛතසික කොටසක්. අකුසල පාක්ෂික චෛතසික කොටසක් තියෙනවා. අපි නරක වැඩක් පාප ක්‍රියාවක් කරනකොට යෙදෙන්නේ පාප චෛතසිකයට. ලෝභ, දේශ, ඊර්ෂ්‍යා ආදී පාප අකුසල් ඇති කෙරවෙන චෛතසික પરම්පරාවක් ඇති වෙනවා. ඒ චෛතසික ඇති වුණා ක්‍රියාව අවසන් වෙනකොට පින්නත්නේ මතු දුක් උපදවන්නා වූ කර්ම ශක්තියක් ඉති ඇති වුණා. අර ජවන් චිත්ත වීති තියෙනවානේ. ඔය දුකෙන් නිදහස් වෙන්න වෙන මඟක් ඇත්තේ නැහැ. නාඤ්ඤත්‍ර සම්බ නිස්සංගා සියල්ල අත්හැරීම තරම් ඔය දුකෙන් නිදහස් වෙන්න වෙන මාර්ගයක් ඇත්තේ නැහැ. මෙන්න බලන්න පින්නත් බුදුරජාණන් වහන්සේ පුත්‍රයාට මේ දුක් දුම්නස් වලින් ඔබට අයින් වෙන්න නම් මෙන්න මේ කාරණා ටික සලකා ගන්න ඕනේ. බොජ්ජංග ධර්මයන් වැඩිම, තපස කියන සීලාදී ගුණයන් පිරීම, ඉන්ද්‍රිය සංවරය පුරුදු කර ගැනීම, ඒ ළඟට සියල්ල අත්හැරීම. මේවා පුරුදු කරෝතෙන් සම්බනිස්සග්ගා කියන ඇටි සියල්ල අත්හැරීම ඔය දුකෙන් නිදහස් වෙන්න මාර්ගයක් වෙනවා කියලා දේශනා කළා. පින්වත්නි මේ දීපුත්‍රයා එතකොට සංසාරේ පුරුදු කරපු කෙනෙක්. ධර්මයේ පුරුදු කරලා භාවනා කරලා සංසාරේ බියදකපු කෙනෙක්. ඒ නිසායි පළමෙන් බොජ්ජංග දේශනාව බොජ්ජංග පදයක් දේශනා කළේ. මේදී පින්වත්නි බොජ්ජංග කියනකොට සත්‍ය බොජ්ජංගයන් ගණනවා. ඒ ළඟට තපසා කියනකොට ಗುಣ ජීවිතයක් ආරක්ෂා වෙන්න වඩාත් අලංකාර වෙන්න රැකිය යුතු ගුණාංග තව තියෙනවා. ඔය දුතාංග 13ක් තියෙනවානේ. ඒ දුතාංග තමයි තපසා කියලා පෙන්වුම් කලේ. තපසා කියන එකේ තේරුම කෙලෙස් තැවීම කියන එකයි. හිතට ඇතිවෙන ලෝභාදී ධර්මයන් ඒවට නිග්‍රහ කරලා අයින් කරලා තමන් යම් හොඳ ක්‍රියාවක වැඩයක යෙදෙනවා නම් ඒක තපසක් කියලා පෙන්වුම් කරනවා. ඉන්ද්‍රිය සංවරය කියනකොට අපි කවුරුත් දන්නවා සතර සංවර සීලය ප්‍රාත්මෝක් සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය ප්‍රත්‍යසන්නිසිත සීලය ආජීව පාරිශුද්ධ සීලය කියන හතරයි ඊළඟට අවසාන කාරණාතම නාඤ්‍යත්‍ර සබ්බ නිස්සග්ගා දී පුත්‍රය ඔය ඔක්කොම ගැනම අමතක කරන්න ඔක්කොම අත්හරින්න ඔබට හරි සැනසෙල්ලක් වෙනවා මේකයි අවසාන දේශනා කළේ පින්නති මෙහිදී දැන් අපි බලන්න බොජ්ජංග අපේ බෞද්ධ ජනතා බොජ්ජංග පිළිබඳ බොහෝ දුරට ආවෝදයක් තියෙනවා ඒ බොජ්ජංග හතක් බව අපි අහලා තියෙනවා පොතපතෙන් තේරුම් ගන්න තියෙනවා මේවා බෞද්ධ ජීවිතයෙන් දිනු කළ යුතුයි කියලා අපි තේරුම් ගන්න තියෙනවා. ඒ බොජ්ජංග ධර්මයක් තියෙන්නේ පින්නත්නේ අපේ හිතේමයි. මිනිස්යාගේ තියෙනවා කුසල පාක්ෂික චෛතසික කොටසක්. අකුසල පාක්ෂික චෛතසික කොටසක් තියෙනවා. අපි නරක වැඩක් පාප ක්‍රියාවක් කරනකොට යෙදෙන්නේ පාප චෛතසිකේ. ලෝභ, දේශ, ඊර්ෂ්‍යා ආදී පාප අකුසල් ඇති කෙරවෙන චෛතසික પરම්පරාවක් ඇති වෙනවා. ඒ චෛතසික ඇති වුණා ක්‍රියාව අවසන් වෙනකොට පින්නත්නි මතු දුක් උපදවන්නා වූ කර්ම ශක්තියක් හිතේ ඇති වුණා. අර ජවන් චිත්ත වීති තියෙනවානේ. ඒ අවස්ථාවේදී මතු දුක් උපදවන ජවන් චිත්ත වීති ඇති වුණා. හොඳ වැඩකට දැන් මේ අපේ බෞද්ධ ජනතාව බණ අහනවා, තුනුරුවන් වන්දනා කරනවා, මේ අවස්ථාවල ඇති වෙන්නේ කුසල පාක්ෂික චෛතසිකයයි. ලෝභය නැති, තරහ නැති, මෝහය නැති, කරුණා, මෛත්‍රී. මෙන්න මේ කියන හොඳ චෛතසික. මේ අපි පුරුදු කරන්න පින්නත් මේවා තමයි මනුෂ්‍ය ජීවිතයෙන් දිනු කරනකොට හරි වටිනාකමක් තියෙන්නේ. මේවා දිනු කරන අවස්ථා එනවා. අසන රෝගියෙක් දැක්කහම වයෝවෘද්ධ කෙනෙක් දැක්කහම ඔය වැඩි අවස්ථාව දැක්කම එයාට අපි කැළවිට උපකාරයක් කරන්න හිතනවා. උපකාරයක් කරනවා. මේ අවස්ථාවේ කරුණා চৈতසිකේ මුල් වෙලා තවත් කුසල පාක්ෂික රාශියක් ඇති වෙනවා. මොන අවස්ථාවලදී ඇති කරගන්නා চৈতසික තමයි පුද්ගලයාට යහපත උදා කර දෙන්නේ. බේසුණු සතරෙන් එතර වෙන්න උපඋපම් භවයක් පාසා නිරෝගී සම්පත් ලබා දෙන්න ජීවිතයට අවශ්‍ය ආයුෂ සම්පත්තිය, වර්ණ සම්පත්තිය, ශරීර ශක්තිය ඔවා ලබා දෙන්නේ මෙන්න මේ චෛත්‍යයන්ගෙන්. ඒ කියන්නේ පින්නත් අපි අර හොඳ කුසලයක් කරලා මරණාසන්නේ පින මතක් වෙනකොට ඒ පින් හිතෙන් තමයි කලුරිය කරන්නේ. ඒ පින් හිතෙන් තමයි තැනක පරිසන්දියක් ගන්න. අපි ගියේ භවෙන් යම් කිසි දෙයක් ගිනිච්චයි කියලා ගවි වශයෙන් ඇත්තේ නැහැ. ඒ පින කුසලයේ මතක් වෙනකොට අපි චුති වෙලා නැවත මිනිසෙන් කතර උපන්නා කියමු. මිනිසයන් අතරේ ආ මහින්සාක්ක කෙනෙක් වෙනවා. භවභෝග සම්පත් ලබනවා. උපතින් රූපවන්තයෙක් වෙනවා. මේ වාරේ ගිය ආත්මේ ඇති කරගත්ත හොඳ චෛසිකයන් නිසා ඇති වෙන්නේ. මේවා ඒ හොඳ ජීවිතයක් ලබා දෙනවත් නෙවෙයි. ඒ රගේ ජීවිතේ ಗುಣ පුරන්ටත් මෙයාට උපකාර වෙනවා ඒවා. ඒ වගේම නිවන් දකින්නත් ඒවා පාරිමවටපත් වෙනවා. උන ආකාරයෙන් අපේ හිතේ ಗುಣ දියුණු කිරීම වශයෙන් ඇති වෙන චෛතසික પરම්පරාවක් තමයි බොජ්ජංග කියලා කියන්නේ. ඉන්දිය ධර්මයන් කියන්නේ ඒකයි. ඉන්දිය ධර්මයන් මේ දීපුත්‍යාගේ දියුණු වෙලා තිබුණා. ඊළඟට දියුණු ඉන්දිය සම්පත්තිය තව තවත් දියුණු කරගන්ටයි සරුවච්චන් වහන්සේ මේ බොජ්ජංග ධර්ම දේශනාව කළේ. බොජ්ජංග කියනකොට මෙතන සතිය සති සම්බොජ්ජංගේ සිහියෙන් යුක්තව ක්‍රියා කිරීම. බොජ්ජංග කියන්නේ බෝධි අංග. බෝධි කියන්නේ ලෝතර බෝධිය, පසේ බෝධිය, රාහත් බෝධිය, අග්‍රශ්‍රාවක බෝධිය, අග්‍රශ්‍රාවිකා බෝධි යම් යම් බෝධියක් නිවනක් පතාගෙන වැඩ කරන අය සිහියෙන් ඒ කටයුත්ත කරනවා. ඒවත් තමයි සතිය වැඩෙනවා, දියුණු වෙනවා. දැන් භාවනා යෝගියෙක් භාවනා කරනකොට එනේන අරමුණු අමතක කරනවා නම් ඒ කියන්නේ විදර්ශනාවර්ණ යෝගියෙක් නම් මේ අරමුණු මෙනෙහි කරන්නේ නැහැ. අරමුණු කියන්නේ සද්දයක් ඇහෙනවනේ ඒක අමතක කරනවා. වේදනාව අමතක කරනවා. මේ අමතක කරන්න ගියාම විදර්ශනා යෝගියාට සතිය දියුණු කරන්න උවමනා තැනක් තමයි අර අරමුණු වේදනාදී. ඒව අමතක කරාම කෝ සතිය වැඩෙන්නේ නැහැ නෙපින්නත්. එතන කල යුත්තේ තමයි සිහියෙන් ඒ දේ මෙනෙහි කිරීම. ඒ මෙනෙහි කරනකොට සතිය දියුණු වෙනවා බොජ්ජංගයක් වශයෙන්. නිවන් දකින්ට අංගයක් කාරණාවක් වශයෙන් දියුණු වෙනවා. ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාචෛසික එකත් කුසල හිතකනේ යෙදෙන්නේ. ප්‍රඥාවෙන් කෙරෙන පුද්ගලයාගේ දැක්ම පිරිසිදු කරනවා. දැන් සම්මාදිට්ඨිය ඔය කියන්නේ සම්මේ ප්‍රඥා සම්බන්ධයි. ඉතින් ඔය අපි පින්කමක් කරන්න ගියාම කර්මඵල විශ්වාස කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් බණක් අහනකොට මේක බොහොම හොඳ දෙයක්. මට ಗುಣ පිරෙනවා. ඒ වගේ මල් පහන් පූජා කරන්න ගියාම මෙයින් පිනක් අත්පත් වෙනවා. ඔය කියන කර්මඵල විශ්වාසයක් අපේ හිතේ තහවුරු කරගන්න ඕනේ. මෙන්න මේ අවස්ථාවේ ප්‍රඥාව වඩ වඩාත් සායිසිකේ වැඩි වෙනවා, දියුණු වෙනවා. ප්‍රඥාචෛතසික පමණක් නෙවෙයි අනිත්‍යයිසිකයත් වැඩෙනවා. ওই ආකාරයෙන් ඇතිගෙන ගන්නා වූ ප්‍රඥා තමයි මෙතන බොජ්ජංග. කතාවේදී කියන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේ. තේරුම ධර්මයන් සොයා යන නුවණක්. භාවනා යෝගියාට එනේන අරමුණු අමතක නොවි මෙනෙහි කරගෙන යන ඉස්සරහට උපකාර වෙනවා. ඒ නිසායි ධම්මවිචේ සම්බොජ්ජංගේ පෙන්වුම් කරේ. විරිය සම්බොජ්ජංගේ කම්මැලි නැතුව හිත හැකෙන්නේ නැතුව කරන යහපත් වැඩ ඉදිරියට බොහෝම පිරිසිදුවෙන් ඕනකමෙන් කරගෙන යන්න. ඒ උත්සාහය අපේ බෞද්ධ ජනතාවට හොඳට තියෙන්න ඕන. නැත්තම් මේ පින්කම් කිරීම හුඟා පහුවෙන්ට හේතු වෙන්නේ ඒකයි. අදාද මේවා කරන්න ඕනේ. නිකරුවොත් මට කවදා මේවා කරගන්න ලැබෙයිද? මම කවදා ලෙඩපත් වෙලා එකතෙන් වෙයිද? ඕවෙනි අපේ ජීවිතේ සම්බන්ධ හිතලා මේවා ප්‍රමාද කරන්න හොඳ නෑ කරන්න ඕනෑ කියන හැඟීමක් ගන්න ඕනේ. හිත උත්සාහවත් කරගෙනීම සීළු බෞද්ධ ජනතාව කරගත්තොත් පින්නත් නී. ඒ වීරිය පුද්ගලයා නිවන කරා ගෙනියනවා. අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරණ කාලේ මහා සාගරේ වැටිලත් උන්වහන්සේ මේ සාගරයේ කොහොමද පීනන්නේ කියලා නතරුනේ නැහැ. උත්සාහවත් වුණා. පීනුවා ඒ උත්සාහවත් ගතිය දැක්කානේ බ්‍රහ්මරාජයේ. අනේ මෙතුමායි උත්සාහවන්තයෙක් බුදු බව සඳහා උනන්දු කරන්න ඕනේ කියලා බ්‍රහ්මරාජයාගේ උනන්දුව උපකාරී ලැබුණව පෙන්වු කරනවා. එසා වීරිය කෙනුට මේ කුසල් දහම් කිරීමේදී සම්පූර්ණ කිරීම ඉටු කිරීම වීර්යයෙන් යෙදීම පින්නත්නේ විරිය සම්බොජ්ජංගේ කියලා පෙන්වුම් කරනවා. පීති සම්බොජ්ජංගේ හතරවැන්න සතුට හොඳ දෙයක් කළා සතුටු වෙන ගතිය. මේවා භාවනාවේදී නම් භාවනා යෝගියාට නාම රූප ධර්මයන් ආબોධ වෙනකොට හිතේ සංසිඳීමක් ඇවිල්ලා ප්‍රීතියක් ඇති වෙනවා. ඒක මුගත් ජීවන අවස්ථාවක් බොහොම හොඳයි ඒකත්. මේ කියන්නේ සාමාන්‍යයෙන් අපි හොඳ දෙයක් කරලත් ඒක සතුටු වෙන්න පුරුදු වෙන්න ඕන. ඒකත් අර පීති සම්බොජ්ජංගේ දිනුවෙන්ට හේතු වෙනවා. පස්සද්ධි සම්බොජ්ජංගය කියන්නේ සංසිඳීම. හොඳ වැඩක් කරලා අපේ බෞද්ධ ජනතාවට පුරුදුයි. අනේ මේ හොඳ වැඩේ මං කරදර පීඩාවලින් තොරව නිදහසේ කරගත්තා දැන් බොහොම සැනසෙල්ලක් ඇති වෙනවා කියලා සාමාන්‍ය විනක් දහමක් කරලා අපේ බෞද්ධ ජනතාව සතුටු වෙන මේක පස්සද්ධිය කියන සංසිඳීම. ඒක විදර්ශනා භාවනාදීන බොහෝම උතර දැනෙනවා. Tamanta මේ කය රූපකය බහුම් බරක් අපහසුයක් වගේ තේරුණා. ඒ වුණාට විදර්ශනා ඥාන කරගෙන කරගෙන යනකොට මේ ශාරීරික බරක් නැතුව සැහැල්ලු ගතියක් දැනෙනවා. ඒ පස්සන්දි සම්බොජ්ජංගේ වැඩෙන හැටි. ඒවත් කුසල පාක්ෂික චෛසිකය. එන සමාධි සම්බොජ්ජංගේ හිතේ එකඟ බව. ඒක ඕනමයි පින්නත්. අනේ හිතේ එකඟ බවත් ඒකට උපේක්ෂාව කියන මධ්‍යස්ථාවයක්. මධ්‍යස්ථතාවයේ තරම් වැඩදායක දෙයක් නෑ පින්නත්. මිනිස්යාට බොහෝ කොට වෙන සතුටුදායක අවස්ථාවලට යනවා. එහෙම නැත්නම් දුක්ඛදායක අවස්ථාවට යනවා. ලාභයක් කීර්තියක් ප්‍රශංසා ලැබුණාම බොහොම සතුටු වෙනවා. දුකක් කනගාටුවක් ඇති වීම දුකටපත් වෙන මෙන්න මේ දෙකට මැදහත්තාවයක් තමයි උපේක්ෂාව කියන්නේ. උපේක්ෂාව තියෙනවා නම් හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒක සාමාන්‍ය ජීවිතයේ මේ පින්නත්නි භාවනාවෙන් දියුණු වෙනකොට සංකාරුපේක්ෂා ඥාන ආදී කතා කරනවා. මේ ඥාන වලින් පින්නුම් කරන්නේ උපේක්ෂාවයි. මේ ආකාරයෙන් පින්නත්නි අර දිවි පුත්‍රයාට දැන් බොජ්ජංග දේශනා පිළිබඳව උන්වහන්සේ දේශනා කළා. හරි සතුටු වෙනවා. ඇයි අතීතේ මේවා පුරුදු කරලා තියෙනවානේ. එලා තපසා කියන වනපදෙන් පින්නුම් කරන්නේ දුතාංග දැරීම. දැන් ඉන්ද්‍රිය සංවරයේ තියෙනවානේ. ඉන්ද්‍රිය සංවරයට අයිති සීලයක්. අසකන නැහැ දිව ශරීරයේ මේ පංචේන්ද්‍රයන් අකුසල් වලට එන්න නොදී ආරක්ෂා කර ගැනීමත් ප්‍රාත්මෝක්ෂ කියන සරුවච්ඥන් වහන්සේ වදාළ ශික්ෂාපද භික්ෂූන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට ඒ ග්‍රන්ථයේ අයිති ප්‍රාත්මෝක්ෂ අයත් ශික්ෂාපද ආරක්ෂා කිරීම ප්‍රාත්මෝක්ෂ සංවර සීලයයි ඒ කියන්නේ භික්ෂූන් වහන්සේලාටත් භික්ෂුණීන්ටත් මේ ශාසනයේ පැවිදුණන් පස්සේ ඔබලා මේ ශික්ෂා අනුගමනය කරන්න ඕනේ. මගේ දායාද ඒකයි. ශාත්‍රු මගේ දායාද ඔබලාට දෙන්නේ ඒකයි. වෙන ධනයක් නෙවෙයි. ඒ ශික්ෂා ආරක්ෂා කරනකොට ඔබලාට සදැහැතිව සිව්පසෙන් උපස්ථාන කරනවා. තමන්ගේ සීල සම්පත්තිය බොහොම හොඳයි. අන්නේ කියාපෝ ශික්ෂාපද සමූහය ඇතුළත් වූ ග්‍රන්ථය තමයි ප්‍රාතිමෝක්ෂය කියලාද විවහාට වෙන්නේ. ඒ සඳහන් ශික්ෂා ආරක්ෂා කිරීම තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලී කියන්නේ. ඊළඟ තමයි ඉන්දිය සංවර ආදී තමන්ගේ ඇස්කන්නාසාදී ඉන්දියන් ආරක්ෂා කර ගැනීම සීල ආරක්ෂා කිරීමක් මෙතන වෙනවා. පින්නති මේ තපසා කියා පදයෙන් පෙන්වු කරන්නේ දුතාංග ආරක්ෂා කිරීම. තමන් වඩන භාවනාවට බොජ්ජංග වැඩිවීමට සතර සංවර සීල ආරක්ෂාවෙන්ට හරියම පහසු දෙයක් තමයි මේ දුතාංග තමයි තපසා කියලා පෙන්වන්නේ. හිතට එන ලෝභ ආදී ධර්මයන්. දැන් වික්ෂූන් වහන්සේට පිණ්ඩපාත පිණ්ඩපාතෙන් ජීවත් වීම අනුරණව දාලා. ඒ ළඟට පංචකූලික චීවරයේ දේශනා කළා. පාංශකූලයේ කියන්නේ සොහොන් වලින් තමයි ප්‍රධාන වශයෙන්. එම් නැත්නම් මහා මාර්ගයේ කඩවල ඉදිරියේ වේ අංකය, මී අංකය, දිවිසි කියලා තියෙන මේවත් ලබා ගත්තාම පාංශකූල චීවර වශයෙන් සකස් කරන් දරා ගන්න පුළුවන්. ඒ විදිහේ විසි කරපු රෙදි අරන් මහලා පුරවනකොට උන්වහන්සේට ආසාවක් නැහැනේ. මෙන්න මේ ආසාව කියන ලෝලුප්පය මේක භයානක දෙයක්. ඒ ආසාව දුරු කරන්ටයි දුතාංග ආදී ආරක්ෂා කළ යුතු වදායි. ඒවා ආරක්ෂා කරන සීලය වඩාත් තහවුරු වෙනවා, බබලනවා. මේවා රකින්න කොට අන්න ඒ භික්ෂුවගේ ජීවිතේ බොහොම වාසනාවන්ත වෙනවා. මේ පුත්‍රයාට ඊළඟට වදාළේ සම්බනිස්සග්ගා. අර දේශනාව කරන්න කරන් ජීව පුත්‍රයාගේ හිත දැන් හරි සංසුන් වුණා. සීල කතාවෙන්, දුතාං කතාවෙන්, නිදී සංවරයෙන්, බුද්ධංගෙන් හිත හරි සංවර වුණා. නාඤ්ඤත්‍ර සම්බනිස්සංගා සොත්තිම් පස්සාමි පාණින. අන්තිම පදි. සම්බනිස්සග්ගා කියලා වදාලේ දීපුත්‍රය දැන් ඔබට මේ දුක ඇති උනේ අර දෙවගණම් 500ක් නැති එකනේ. ඒක ඔබ හිතෙන් අත්තර ගන්න. හිතෙන් අත්තර ගත්තාම සියල්ල අත්තරියා වෙනවා. මමත් ජීවත් වෙන්න මගේ ජීවිත ආසාවත් මං අත්තරිනවා. ඕ ටික අත්තරින්ටේ කියලා දේශනා කළා. මේ කීවේ පින්නත්නේ උපාදානය මේ අනේ මගේ දෙවගනම් මා සතුටු කළා නැතුන් දැක්කුවා දී කීවා මල් පැලඳුවා මේ උපාදානයේ නිසා නෙමේ දුක ආවේ නැත්තම් තවත් දෙවගනම් චුත වෙනව කොච්චරවත් ඇයි ඒවට දුක් වෙන්නේ නැත්තේ මේ මගේ කමයි මෙතන වෙලා තියෙන්නේ ඒ නිසායි උපාදානයේ දුරු කරගන්නටයි සබ්බ නිස්සග්ගා සියල්ලත් හරි යුතුයි කියලා වදාළේ මේ පුත්‍රයාට කිතා පහසෙන් වුණා ඊළඟට දැන් මේ දුක දුම්නස තුනී වුණා. බුදුරජාන් වහන්සේ චතුරාර්ය ධර්මයන් දේශනා කළා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය දේශනා කළා. ඒ දේශනාව අවසන් වෙනකොට සුබ්‍රාහ්මදී පුත්‍රයා සෝවාන් මාර්ග පරඥාණයෙන් සාන්ති ලක්ෂණ නිවන් අවබෝධ කරගත්තා. බලන්න පින්නත් ජීවිතවලට එන යහපතක් මේවට උපකාරුණේ කවුද? අපේ සරුවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පුත්‍රයා මාර්ගඵලාභී කෙනෙක් බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා දී පිරිසත් සමග දෙවියන් වාසය කරන තවුස්ලා දිවි ලෝකෙට ගිය බව සඳහන් කරනවා. එහෙමනම් පින්වත්නි දෙවියන්ටත් දුක් දුම්නස් ඇති වෙනවා නම් මනුස්ස වූ අපට ගැන කියනු කවරේද අපිටත් මේ දුක් තියෙනවා මේ වෙයින් ඊතර වීමේ නිදහස් වීමේ එකම මාර්ගය තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ඒ තථාගත ධර්මයට අනුව පිළිවෙත් පුරා අපේ ජීවිතයත් ධර්මයෙන් ගුණයෙන් නුවණින් පෝෂණය කර ගැනීමයි ඒ සඳහාම අපේ බෞද්ධ ජනතාවට ඒ පුණ්‍යකාමී සිත් පහළ වේවා දාන ආදී කුසල් කිරීමේ සිත් පහළ වේවා සීල භාවනා ප්‍රතිපත්ති කිරීමේ අදහස් පහළ වේවා ඒ පුණ්‍ය සම්භාරයන් සපුරා සියලු දෙනාටම නිවන් දකින්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් අද දින ධර්ම ශ්‍රවණය කළා පිණිතුම් අපි ධර්ම දේශනා කලන්ට යෙදෙන මේ ආකාරයෙන් ලබාගත් කුසලානිසංසයන් තමන් නමින් මියගේ ආදිනී මව්පියන් වැඩිහිටියන්ටත් ඒ වගේම ජීවත්ව සිටින සෑම දෙනාටත් මේ පින් අත්පත් වේවා සියලු දෙනාගේම සම්්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් කරගෙන ජාති